දැන් මේ බලන්නකො අපි සාමාන්‍ය ගත තුනක් අත්ත සිගුරු කරලා ගියාම හොඳ දෙයකට ගිහිල්ලා නෙවෙයි. දැන් ඒක වැරදි කියලා යන්නේ. නැද්ද? එතන අතහැරලා යන්නේ. වැරදි කියලා යන්නේ. දැන් මේ කරන්න දෙයක් නැහැ. ඉතින් මේ ලෝකයේ ස්වභාවය ඒකනේ. බුදුරණවහන්සේගේ ධර්මයට එනවා කියලා තමන්ට දෙයක් ගන්න ආවට මොනව කරන්නද? ඉතින් ඒ අයට ඒ උරුමත්වයේ තමයි තියෙන්නේ. හසර යන්නේකම අති දීර්ඝ සංසාර ගාමනක් ආවේ. ඒ වගේම තමයි පින්වතුනි මේ මේක මේ ලේසි වැඩක් නෙමෙයි. බුදුරණවහන්සේ දේශනා කරනවානේ අල් වටිනා දෙයක් අල්ප උත්සාහයෙන් ගන්න බෑ කියලා. ඕක කියන්නේ අපිට මතක් වෙනවා දත් මිටි කාගෙන අපි මොනවද කරනවා කියන එක. දත් මිටි කාගෙන කරනෝනේ කිරිස් ප්‍රහාණය. ඉඳගෙන ඉන්න එක නෙවෙයි වෙන මොකක් හරි කරන එක නෙවෙයි මේ ඇතුළට එන තමන් කියලා ප්‍රධාන කෙලෙස ඒකනේ තමන් කියලා කොටු වෙච්ච තමන්ගේ අදහසේ කොටු වෙච්ච කෙලෙස ඇත්තෙන් ඕනෝකකට ප්‍රහාර දෙන්න දත් මිටි කාගෙන ප්‍රහාණය කරන්න ඕන ඒකට කරන්න ඒක කරන්නේ තමන්ගේ දේ සහවුරු කරගන්න ඕන විදිහට කරනවා ඉතින් කොහෙද වෙන්නේ ඉතින් ඊට පස්සේ ඉතින් සා බුදුරණවහන්සේ නිඳ ලබනවා දැන්ද නිඳා ලබනවා ධර්ම නින්ද ලබනවද නැද්ද? නින්දා ලබනවා. සංඝයා නින්ද ලබනවද නැද්ද? සින්දා ලබනවා. ආචාර්යවරු ගුරුවරු නින්ද ලබනවද නැද්ද? නින්දා ලබනවා. ඔක්කෝනෙන් දාලවන. එතකොට බලන්නකෝ අන්න අයට අකුසල් වෙන්න තමනුත් අකුසල් කරගෙන ඊට පස්සේ විශාල වශයෙන් නැවත දහමට යොමු වෙන්න බැරි වෙන ඉතින් කටයුත්තක් වෙනවා. නිසා හොඳට ඒක තේරුම් ගන්නට වෙනවා අපි අපේ ජීවිතය තුළ කොහොමද බුදුරණවහන්සේ වෙනුවෙන් කැප කරන්නේ කියලා. කොහොමද බුදුරණවහන්සේගේ ධර්ම වෙනුවෙන් යොමු කරන්නේ කියලා.